ශෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය හැත්තෑ එක වසරේ ජනවාරි මාසේ පස්වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා නිෂ්පාදනය කළ අතීතය සුන්දර නොවේද විචිත්‍රාංගය අද ඔබේ ශ්‍රවණයට අතීතය සුන්දර නොවේද කාටත් අතීතයක් තියෙනවා ඒ අතීතයේ සමහරුන්ට වේදනාවක් සමහරුන්ට එකම රසවත් සිහිනයක්. ගුවන් විදුලියට අතීතයක් තියෙනවා. ගුවන් විදුලි අතීතයේ සීවටන තමයි ප්‍රචාරය වූ වැඩසටහන්. මේ විචිත්‍රාංගෙන් බලාපොරොත්තු වන්නේ දැනට අවුරුදු 15කට 20කට පමණ ඉහතදී ප්‍රචාරය වූ ගුවන් විදුලි වැඩසටහන් සංඥාවාදන ඔබගේ මතකයට යලි ඇතුළු කිරීමයි. අද වැඩසටහන් වලට සවන් දෙන ඔබට මීට අවුරුදු ගණනකට ඉහතදී ප්‍රචාරය වූ ගුවන් විදුලි වැඩසටහන් ඇහෙනකොට මොහොතකට හෝ එමගින් තෘප්තිමත් සුන්දර ලෝකට පිවිසෙන්නට හැකිනම් අපි වැඩසටහන පටන් ගමු අපේ පැරණිම ආරම්භක සංඥා වාදනය ඔබට සිහිපත් කරවීමෙන් චින්තා යනුවෙන් හැඳින්වෙන වැඩසටහන ඒ දවස්වල හැඳින්වුවේ මෛත්‍රී චින්තා කියලයි. පින්වත්නි ඔබ හැමදෙනම සුවපත් වෙත්වා. අභිස්තරේක කල්යාණී පාපා චිත්තං නිවාරයි. යහපත් දේ කිරීමෙන් අදිසරවන්නේ. සිත වරදින් වළක්වා ගන්න යන මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයයි. යහපත් දේ කිරීමත් වැරදි ඈත් වීමත් යන මේ දෙකම පහසු නැති. සාමාන්‍ය මිනිස්යාගේ සිත ලෙහසියෙන් පහසියෙන් වරදට නපුරට අයහපතට නැමේ. ඉබේ මූදට ගලා බස්නා මහා ගංගාවක් නපුරට සිත ගලා යයි. එසේ નિરાයාසයෙන් මෙන් වරදට පෙළඹෙන මිනිස් සිතක් එයින් වළක්වා ගැනීම අමාරුයි. සමහර විට යහපත් දෙයක් පිනක් කරනවාට වඩා පව් නොකර ඉඳීම වරදින් ඈත් වීම අමාරුයි. විවිධ දෙපාර්තමේන්තුවල හා ආයතනවල සේවකයන් වෙනුවෙන් දැන් විවිධ ප්‍රසංගයක් තියෙනවා සේවක සංග්‍රහය කියලා. මේ වැඩසටහන් හුඟක් ඉහතින් දාන්නේ ප්‍රචාර වෙච්ච වැඩසටහන. ආයිබෝවන් කම්කරුපෑ එයාසිල කර්මාන්තශාලාව වෙතිකයි. සංකල්ප ඉස්මාදේ කොට මේවන අපේ සංගීතාංශයේ සම්පාදක ප්‍රියස් පෙරේරා කුමාරලපතියන් වෙනුවෙන් දැන් කුමාර මණ්ඩපේ යනුවෙන් හැඳින්වූ වැඩසටහන් ඒ දවස්වල හැඳින්වූයේ ළමා පිටියේ කියලයි. මීළඟට අපි අපිට නුමෙන් අලුත් කාලයෙන් මේ වර්තමාන කාලේ දෙහිල්න පාවිච්චි කරන්න සිදුවී ඇති යන්ත්‍රයක් ගැන අපි කියන්න යන්නේ. එහෙනම් කවුරුත් දන්නා මොකද්ද කියලා නේද? ඔව් ටෙලිෆෝනේ එක. හොඳයි. ඔබ ටෙලිෆෝනේ පාවිච්චි කරලා තියෙනවා නම් ඔන්න බලමු අපි අපි කියමු දැන් ඕනෑ කරන නම්බරයට කරකැවුවා කියලා. ටෙලිෆෝන් එකේ නම්බරේ තියෙනවා. Tamanට ඕනෑ කරන නම්බරයට කරකැවුවා. ඉතින් කරකැවුවම මෙන්න මේ ශබ්ද දෙකෙන් එකක් ඔබට ඇහෙන්නම ඕනෑ. ඉතින් ටෙලිෆෝන් පාවිච්චි කරන්න මතකත් ඇති. පාවිච්චි නොකරන නම් ගින මල්ලා මේක දැනගන්නත් ඕනෑ. ඒක තමයි ටෙලිෆෝනේ නියම හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ශබ්ද දෙක හොඳින් අහලා කියන්න ඔබට පළවෙනි ශබ්දය ඇහුණොත් මොකද්ද ඒකේ තේරුම දෙවෙනි එක ඇහුණොත් මොකද්ද ඒකේ තේරුම කියලා. මෙන්න පළවෙනි ශබ්දේ ඇහුණා නේද? ওই ශබ්දය වුණොත් මොකද්ද ඒකෙන් අදහස් වෙන්නේ? හොඳයි. මෙන්න දෙවෙනි සද්දේ මේ ළමා පිටියේ වැඩසටහන් වලට සහභාගී වුණා දැන් අනුර බණ්ඩාරනායක මහතා. මේ අනුර කුඩා කල ළමා පිටියේ වැඩසටහනකට සහභාගී වුණු ආකාරයයි. එරිමනා දර්මනා වල පිටරකින් නම් නේද? ඔව්. මොනවද බලලා චිත්‍රපට කියනවනම් අංග සංකේය මොනවද කියලා බලලා කියන්නේ මතකද නම් දෙකක් තුනක් කියන්නේ ඔව් කියනවා මොනවද සිංහල සිංහල ඒවා ඉස්සෙල්ලා කියන්නේ බලලා කියනක නමක් කියන්නේ දින්දින් දින්දින් ගාවෙන් සල්විය ඉංග්‍රීසියෙන් බලනවා කොහෙද පිළිගත්තේ? ආ හදන්න කිව්වේ. ආ එහෙනම් දැන් බලලා තියෙනවා නේද? සංගීත මාත් දෙවලන්නේ. පිටින් ගන්නවා. ඉංග්‍රීසි දේවල් ගන්න ඉංග්‍රීසි පුරදෙත් බලන්නේ නැහැ. වැඩි වෙලාවෙ ඉංග්‍රීසි. හ්ම්. ආ මට ඒක තමයි හිතෙනවා. අර ඊයේ පෙරේද කියන්නේ තාත්‍යාමයි ලන්ඩන්නේ එංගලන්තෙද? මොනවද අඳුරට ගෙනාවේ ගමන? හ්ම් අඳුර මොනවද ගෙනාවේ නැද්ද? ආ ගෙනාවත් කියලා ඉස්සෙල්ලා අපිට කිව්වා ආවම දැන් මොන වෙලක් දැක්කද සාර පත්‍රේ තියෙනවා. ඉන්දරෙද තියෙනවා. එවන්නේ. කොහොමද? ගෙනාවා. හ්ම්. ආ දැන් උතර නැති අපි ගන්නේ කියලා එන්නේ නේද? අප තමයි. තවත් ගෙනාවා. ආ ඊට ගෙනාලා තියෙනවා. දැන් මගේ කාන්තාව වැඩසටහන් ඒ දවස්වල පුළුල් වශයෙන් ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. සමාජයේ කැපී පෙනෙන කාන්තාවන් සමග සම්මුඛ සාකච්ඡා ඒ දවස් තුලක් කාන්තා වැඩසටහන් වලට ඇතුළත් වුණා. මේ ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මීට අවුරුදු 13කට පමණ ඉහතදී කාන්තා වැඩසටහනකදී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ අයුරුයි. ආයුබෝවන් මැතිණිය. ආයුබෝවන්. මා හිතනවා ඔබතුමී සමග කරන සාකච්ඡාවකට අහුම්කම් දීමටත් ඔබතුමී ගැන විශේෂයෙන් යමක් දැන ගැනීමටත් අපේ රටේ කාන්තාව පුළ පුළ ඉන්නවා කියලා අපේ කාන්තා තීරය අසන්න නෙමෙයින් මා ඊ타ත්ම සතුටින් ඔබතුමිය පිළිගන්නවා. පළමුවෙන්ම අපි දැනගන්න සතුටින් ඔබතුමිය විවාහවන්ට පෙර දේශපාලන කටයුතු වලට ඇල්මක් දක්වවද කියලා? නෑ. නමුත් සමාජ සේව වැඩ සඳහා ඇල්මක් දක්වා මගේ පළාතේ ඒ කාලේ තිබුණු සමිති සමාගම් වලට බැඳී සමාජ සේව කටයුතු වලට මට පුළුවන් ආධාර මං දුන්නා. ඔව් මම මේ කාලේ සමාජ සේවා කටයුතු කරලා තියෙනවා. කරුණාකර අපේ අසහනන්ත කියා දෙන්න පුළුවන්ද? ඔබතුමියට අගමැතිතුමාගේ මැතිණිය වශයෙන් දැනට පැවරී තිබෙන කටයුතු ගැන යමක් දේශපාලන ප්‍රධානියන්ගේ භාර්යාවක් වශයෙන් මට පැවරී තිබෙන කටයුතු නම් සියල්ලක් සමිති සමාගම් වලට බැඳී ක්‍රියා කිරීමත් නොඑක් වුමනා වලට ගෙදරට පැමිණෙන අයට සංග්‍රහ කිරීමත් മന്ത്രി තේරි මාධ්‍ය දේශපාලන කටයුතු වලට උදව් දීමත් වෙනත් කටයුතු සියල්ලක් පැමිණි තිබෙනවා. දැන් අගමැතිගේ භාර්යාව හැටියට ඒ කටයුතු 10 වරක් වැඩි වී තිබෙනවා. ඉස්සර වැඩි දැන් වාක් වැඩ කටයුතු වැඩි ඇති නේද? රුක්මනී දේවී කියවූ පරම ගීතයක්. Thank you. සිංහල අලුත් අවුරුද්දාට ගුවන් විදුලියෙන් අසන්නන්ට සුබ පැතීම කවදත් කෙරෙන්න. 1952 අප්‍රේල් මාසයේ 13 වෙනිදා ගුවන් විදුලියෙන් ඔබට කළ සුබ පැතීම මතකද කියලා ඇහුවොත් ඔබ කියාවේ කාර්ද වුණා මතක තියෙන කියලා. හොඳයි එහෙනම් මෙන්න අහන්න. ලංකා ගුවන් විදුලි සේවය ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරයි. තනුවක උපත කියලා සුනිල් ශාන්ත වැඩසටහනක් ඉදිරිපත් කළා. කරුණාරත්න අබේසේකර මහතා එව් වාර්තාවක්. මම මේ ඔබට කතා කරන්නේ නව අනුරාධපුරයේ සිටයි. අනුරාධපුරයේ බුද්ධ ජයන්ති වර්ෂයේ පොසොන් නිමිත්තෙන් පැවැත්වෙන මහා උත්සවය ගරු ගම්භීර ආකාරයෙන් මහා උත්සව සහිතව ආරම්භ වුණු බව අපට ඊයේ සිටම පිළිගියා. අනුරාධපුරයේ ලංකාවේ නොයෙක් පළාත්වලින් පැමිණි ජනී ජනයා ශාස්ත්‍රයට සූක්ෂමන් වල ඉඩ ඇති ඉඩ පහසුකම් ඇති තවත් නොඑක් අහමුළු වල කූඩාරම් ගසාගෙන පුංචි තල්පත් සාදාගෙන සොකී වන්දන මාන්නේ සඳහා කටයුතු කරසමින් සිටි බව අපට පෙනේ. ජන ජනතාව සඳහා කැපකරන වැඩසටහන් තමයි ග්‍රාමීය සංධ්‍යාව ගොවි සේවා සංග්‍රහය ජන සංග්‍රහය. මේ ග්‍රාමීය සංධ්‍යාවෙන් ප්‍රචාරය වූ විචිත්‍රාංගයක්. කියන්න බලන්න තව එකක් දැන් මේ ඔය thank you සීපදේ පතර කවිය කොච්චර විතර පරණ එකක්ද? ඒක බොහොම ඉස්සර එක. බොහොම ඉස්සර එක. ඒතර කොහොමද මේ කටින් කටටම කටින් කටට දෙනවා නේ? ඔව්. තව කියන්න බලන්න පරණ එකක්. සතර වාටින් සාදු ජනප්‍රිය වැඩසටහනක් වුණා. ඒ දවස්වල ඉතා ජනප්‍රිය දුර්ද ගායකයන් අතර ගාල්ලේ ජී.එම්.පී. දාස, මිලිපුර ජයසේන යන අයගේ නම් අපට මෙහිදී සිහිපත් වෙනවා. යම් බඳවතේද දුරින් යන්තයදීත සුදු ගිය කරතුනාම පැල්පතෙහි අයියගේත අපේ බම්බු වලලු බොඩයි පිළිම් පිළිම් මිහිරි හඬයි කාලදියේ මොබදුවම කාගේ සුතිපතිරි පාටයි. මයකකින් කලඹ පෑගෙන ලල්කඩය හඳෙන් බාගේ කටපුරාමයි නේද කොටලත් ටිකටිරි කවදි වාගේ නෙළුම් මලයි නෙළුම් මලයි මතක් කරන දෙතම් මුලයි මානෙල් ගැට මීට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා ප්‍රචාරය වූ රසවත් විචිත්‍රාංගය තමයි කුලීනියන් ගැන සකස් කරන විචිත්‍රාංගය. ගතවර්ෂ ගණනාවක කාල පරිච්ඡේදයක් තුලම මානභංගය අපහාසය නින්දාව යන මේ සියල්ලටම ඔරොත්තු දුන් ඔව් මේ රොඩි රැහෙන තමන් සම්තකව දැනට ඉතිරි වී ඇති දේ ගැන තමා පැවතෙන පරපුර ගැන සාඩම්බරයෙන් ගයන්නේය. ඒ කෙසේ වෙතත් නිවිගේ ගිනි අඟුරක් නැවත ආලෝකමත් කළ මහකාසේ ඔවුන්ගේ පුරා කතාද සත්‍යාලෝකයෙන් ඇල්ලී ගිය නොහැකි තරමටම දී ගොසිනි මේ අප අතර නැති ඉතා ජනප්‍රිය ගායක ආනන්ද සමරකෝන් ඔහුගේ ගීත අපේ ගීතමාවතේ එක්තරා සම්දිස්ථානයක්. හරි සුවඳයි ගඟපොත කිරලානේ කිරලදී හරි සුවඳයි ගඟපොත කිරලානේ ඉදුණු කිරල ගඟට වැටී ගිය මතු පිට පිටනාහරි ඉදුණු කිරල ගඟට වැටී ගිය මතු පිට පිටනාහරි පදිමයි නංගු ගඟබද කිරලානේ කුලයි හරිතු අඳයි ගඟබද කිරලානේ කිරලානේ රඟානේ පලබර වූ රමණීයමේ රඟපද සිරලානේ පලබර වූ රමණීයමේ රඟපද සිරලානේ අද ඔබට ඇහෙන ඔබ කැමති ගී වැඩසටහනේ සංඥාවාදනයත් මේ පැරණි ඔබ කැමති ගී තීරයේ සංඥාවාදනයත් අතර ගීත කීයක් කුවනේ මැකියන්නේ නැද්ද මේ අපේ පැරණිම ගුවන් විදුලි රංගමඩලේ සංඥා වාදනයයි. විනෝද සමය යමක් කමක් විහිළු තහළු අපේ විකට වැඩසටහන් වලින් සමහරක් පැරණි විහිළු තහළු වැඩසටහනකින් කොටසක් අහන්න සැලැස්ුවේ නැත්නම් මෙහි අඩුපාඩුවක් තියෙනවා කියලා ඔබට මට දොස් පවරන්න පුළුවන් මොනා කියනවද මන් දන්නේ මොකද තම්පි මම බංගලා ඉස්සෙල්ලා මම බඳින්නත් ඉස්සෙල්ලා මේ මේ කොළුව මේ පොඩි කාරේක යාන්තම් මේ ඉපදුනේ මම බඳින්න ඉස්සෙල්ලා. ඒක අවුරුදු 12 ඉතින් 12 වෙනකම් මම ඕඩි පොත යාන්තම් කියලා කියලා බම්පේ ඉස්කෝල් ගාන රෙජිස්ටර් කරුවා. කොහොමද දැන් අවුරුදු 32ක් වෙනවා. ඒත් සමසේ කියනවා ඔහු හතර දාන්න බෑ කියලා. සමසේගේ ළමයා උසම හතර වැඩුණත ඒ ළමයාට මේ මෙලෝ දෙයක් කරන්න බෑ. මොනවද උසම හතර වෙන්නේ? කොහොම උත්සවවල මහතට වැඩෙන්නේ නම් ඒක අතර මිස පැත්තෙන් පැත්ත කරගන්න බාස්තෝ මේ කතාව මිසම සම්තල මේ අපිවර වට්ටන්න හදන්නේ සම්ත ඉකා ගන්නවා මමත් මේ මේ අවුරුදු දරුවෝ අට දෙනෙක් ගැටියෙත් මෙහෙම හිටියද පණ පිටින් ඉන්න බින්දරවලා අනුසපු තමසේගේ ළමයා ගණන් වලින් දුර්වලයි ඒකයි මම කියන්නේ මේ කොහොම ඉන්න පොඩ්ඩක් රාමසේ ගණන් වලින් දුර වෙලා කියන. රාමසේම නේද ඔය තමසුකෝ බෝක්කු කටින් ඉඳලා දැකින්නේ මේ මේ අපේ කොළුවක් ළඟදී මේ අනිත් තව කොළුවෙගේ වණිජයේදී ගණන් කරලා අරගෙන දැන්ඩගේ දෙනවා. ඒ පැත්තම තමසු කියන උ ගණන් දන්නේ නැහැ. මම ඉන්නවේ උඹේ ළමයා ගණන් වලට මේ පාර ගත්තේ ලකුණු 10ක්. 10ක්? ඔව්. ඉතින් ඒකක්වත් නැතුනේ කාට 10ක් ගත්තාම නරකයි. මොකද්ද ලකුණුයි කියන්නේ මොකද අපි හිතෙන් යන්නේ නේද? දිගට හරහාට දීලා දානවා සම්පූර්ණ දෙන්නේ නැහැ. සම්පූර්ණ පිළියෙලි කොළුවට ලකුණු හතරියක් දුන්නා. ඒක තමයි අපේ කොළුවට ලකුණු 10. මොකද මේ දෙකකට වැඩි ඒකකට අඩුයි. මොකද්ද මේ මේක සාධාරණකම? අඩුවෙන් දෙනවා එකකට තාක්ෂිකට වැඩියෙන් දෙනවා කිසි තේරුමක් නැහැ. රාමුසේ මම හිතාගෙන ඉතින් රාමුසේ මේ වංක මිනිහට රාමුසේ අන්තිම අවංක මිනිහා මේ රාමුසේ රාමුසේ මහා කැත ඊර්ජු මිනිහා මේ පැත්තකට ආවා මං ඉන්නේ මේ රාමුසේත් එක්ක කතා කරන්න ගියත් මාත් පිස්සු වෙනවා මේ කියන දේක් තියෙනවනේ කියන කියනවා අපිට වැඩ තියෙනවා මාසික රැඟුම පිළියෙන කිරීම ඩීඑස් ප්‍රේරාතේ ඉදිරිපත් කිරීම තේවිස් ගුරුගේ විසිනි මෙන්න මාසික රැඟුම Thank you. මහත්වරණේ ඔක්තෝබර් මාසික රැඟුම දැන් ඔබ මොකද කියන්නේ? ගුවන් විදුලියේ පැරණි වැඩසටහන් සුන්දර නැද්ද? ඔබට විවිධත්වයෙන් යුත් රසයක් මේන් ලැබුණා නම් මේ විචිත්‍රාංගයට මායදූ නම අතීතයේ සුන්දර නොවේද යන්නේහි වරදක් නැහැ නේද? ඒ ඔබට මේ අතීත සිහිවත්න සිහිපත් කිරීමෙන් රසයක් ලැබුණේ නැත්නම් ඔබේ වටිනා පෑ භාගයක කාලයක් නිකරුණේ කාදන්වාට මට සමාවන්න. ගීතය සුන්දර නොවේද? කාර්මික සංස්කරණයේ බ්‍රයන් ජෑන්ස්, සහය ප්‍රේමකීර්ති දාල්විස්, නිෂ්පාදක පාලිත පෙරේරා. එක්දහස් නමසය හැත්ත එක වසරේ ජනවාරි මාසේ පස්වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා නිෂ්පාදනය කළ අතීතය සුන්දර නොවේද විචිත්‍රාංගය අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා.